මේ සංස්කාර දේශන සීලවන්තයන් භාවනාවේ යෙදී ඉන්නවා. විශේෂයෙන්ම භාවනා කටයුතු සුදු කන්දේශනාවේ සාකච්ඡා උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා. මෝහ සංවර්ධනා ලෝකෝ බද්ධ රූපෝ විච්ඡති උපදි සංවර්ධනා ලෝකෝ සමථා පරිවර්තෝ සත්තු භෝගී ස්ථාති පස්සෝ නැති සිතන උදාහරණ කාලය කියන්නේ අතරතින්ම බුදුරජාණන් වහන්සේ මෛත්‍රික සීමාවක් කියන තේමාව වදාළ දේශනා අන්තර්ගත සූත්‍ර අන්තර්ගත වෙන කොටස්. ඒ වගේම තමයි මහන්සියලා සමස්තාවදී ඒ සමාධි පිටකෙන් දැනට නගාමික කීකිය විගහා දක්වන්නේ ප්‍රකාශ කරන උදාන වාක්‍ය තමයි විකාශාරයේ අන්තර්ගත කරන්නේ. ඒ සාමාන්‍යම ගැඹුරු ධර්ම දේශනා. ආයෝනික ධර්ම දේශනා. අද පසුදී දිස්සන නිර්වාණ ධාතුව තේරුම් කරන ලබන දේශනා තමයි ප්‍රධාන පාළිය කරන්නේ. මේ ප්‍රධාන පාළිය ගාථාව කියලා ප්‍රකාශ කරේ මේ තේරුම සිටීමකට කරන්නේ ප්‍රකාශ කරනවා. මෝහ සම්බන්ධ ලෝකෝ බබ්බ රූපෝ විච්ඡති. මෝහයෙන් දැනනා ලෝකයාට මේ බාහිර සංස්කාර ඒ බබ්බ රූපෝ විච්ඡති භව්‍ය රූපෝ කියන හොඳ දේවල් ඇති මනුෂ්‍යයන් වශයෙන් සුරතන වශයෙන් ආත්ම වශයෙන් සත්පුරුෂයන් වශයෙන් ඊළඟට උපදී සම්බන්ධනෝ යෝකෝ සම්පාකරවාසෝ සත්පුරුෂෝ ඒකායති සංස්කාරයන්වාසෝ මහා බල අනුතර අනුරති ආවරණයේ සිටින දැකී සිටින උපදී සම්බන්ධනෝ උපදීන්නේ දැකී සිටිනවා සත්‍යයට සත්‍යෝගේ භාවයේ නිසංස්කාර නිත්‍ය වශයෙන් වැටෙනවා. නමුත් සත්‍යෝ නැති කියන බලනට කිසිවක් නැහැ. ඔකයි ගාථා. ඔකයි ගාථා කියනවා. මේ ගාථා දේශනා කළේ සාමාජික ප්‍රමුඛෝ සංකේතනේ ගින්නෙන් සිත් කියන මේ ආකාරයට සත්‍යයෙන් සාමාජික කතාවෙන් කතා කරනවා දැන් සාපේක්ෂණාවක් කරන දෙයක්. ඒ නිදාන සාපේක්ෂයෙන් කියනම මේ සමහර වෙනම ගැඹුරෙන් දේශනා දෙන්නේ ඒකත් මේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩසිටින සමයේ උදේ නිතර රජෙක් සිටියා වගේ කියලා අරමුණේ සෝපකීක දෙයක් නෝ. ඒ විදිහට තමයි සාමාජික කියන්නේ. මාතෘකාව කියන කාරණාව උදේ ඉඳලා කරන දේ නම් අරමුණක්. ආකාරය කියන්නේ දීව කුමාරකාවක් නේ. රූප ස්වභාවයෙන් අපතම්පත්තේ උදේ අවතර ඥානක හොඳ දුක්ඛ සංකල්පයෙන් වාන්සෝසයන් දීමට සුදුසේ ස්වයං කිච්චය ඇදෙනකොට බුදුරජාණන් වහන්සේ දැකලා මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ යන නිසාම වැරදෙනවා කියලා ආවන්දිදී අම්මයි තාත්තයි දෙන්නා මාතන්ගේ විවාහ කරගන්නට පිටට යන මහත්කේ කතා කළා. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාෂාවක් තියෙනවා ස්මාන සම්මාන නරකින කාලීත නම්බෝති සම්දෝ අපේ මේකලාස්තිය ඉන්නේ නිකන්වත් කවයට සම්මාන පාදාක සම්පත සම්මන නැතිව මේ විස්මාන සම්මාන නරකින කාලීත සංහාරති රබාතින විද්‍යාමනාම දැකලා නාම රූප සංගලව වශයෙන් වෙනස් නෙමෙයි මේ ඥානයි ඥාන පිළිබඳව අපට සංගයක් ඇතිවෙන්නේ නැහැ. මේ විදම්මත්තපත් කර උපන්නා මේ වඩනස්තාවෙන් පිළිසින ශරීරයේ යන අවස්ථාවකද ආදායන සංකල්පයෙන් ඉස්සේ මට පරිණාමයක් වඩනට හිතෙන්නේ මේකයි ගාධාන මහසේ දේශනා කළ ආකාරය සමාදන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වලදී දැනගත්තා. ඊට පස්සේ මේ මානසික දේශක සමාන ගැටුමක් ඇති මේ යොදාගත්තී ඊට පස්සේ කාලේ සාමාන්‍යවදී ලාභිකයක් ප්‍රතිස්තරා කියලා මේ කොහොමද සුදු වැඩ කාලේ මේ කාලේ එයා බුදුසසුන මහන්සියෙන් ධර්ම අහලා ඕවා මාගේට පත් වුණා. ඔව් ඇය බුදුරජාණන් වහන්සේ හේතු දේශනාව එලෙසින්ම සාමාජික ප්‍රමුඛෝ ඒකේ පරිවාර 500ක් ඉස්සේ ප්‍රකාශ කළා ඒ විදිහට දිනින් දින බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් ධර්මය අහලා නැවත ඒ ධර්මයේම මේ කුසලාව සාමාජික ප්‍රමුඛාරක දේශනා කරන්න කරන්නට පටන් ගත්තට ඒ දේශනා තුළින් මේ ධර්ම අවබෝධය ලැබීම තුළින් ඒ 500 දෙනා සාමාජික ප්‍රමුඛෝ සෝවාන් ආකාරයට කළා ඉතින් මේ මේ ආකාරයකදී බුදුරජාණන් වහන්සේ නගරයට වැඩම කළා. මේ සාමාජික කියන ආයතනයේ පිළිවෙල බුදුරජාණන් වහන්සේ දැකලා නැති නිසා කවුරුන් බලබලා මේවා කළා. මේ අතරතුරදී මාගමී තේරගතුමා වෙන අගමහිත්වා බුදුරජාණන් වහන්සේගේ බලබලන්ටයි සාපිතිනේ. එනිසා නම් බුදුරජාණන් වහන්සේට දිස්ත්‍රික්කයකට නමස්කාර කරන්නේ චෝදනා දෝෂාරෝපණ එල්ලකාරක කරනවා. මඟුල බහැලා යනකොට බැරේ කරනවා. ඉතින් මහා ගණයේ සමාධිය කියන කාන්තාව සහිත අනෙක් කාන්තාවන් හත් දෙනා මාතෘකාව කියයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රී රත්නව සද්ධාවකින් සමානව කරවයි. එනිසා මේ මාර්ගයේ සරලව සමාධිය කියන බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වන නිසා ඉතින් දේවයන් ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ සාමාජික සම්බන්ධ සම්පවත්තන ඉලක්කය තමයි ඔබට නම් දැන කැමති නැහැ කියලා. මේ ආකාරයෙන් අරමුණ විපත් කළා. අධ්‍යාත්ම සෝදත්තේ නැහැ. දවසක් මේක ඇත්තද බොරුද කියලා බලන්න කියලා එනනම් ඔබ සද වඩා මේ සාමාජික කැමති නැත්නම් බුදුරජාණන් වහන්සේට වඩා මේ කැමති කෙනෙක් දැනගන්නට මේ කොපල බාරකේ දීලා අනිතින් මේ අය මාර්ග බුදුරජාණන් වහන්සේට ආහාර දෙයක් සම්පතන දෙයක් යවන්නේ. ඇත්තම රත්නමය දේව. සාමාජික ගමනීයයේ අත්දැකීම් කරන්නේ මේක මට කරන්නට බැහැ කියලා සතුටුට ආපුවා. මාගල්නි කියනවා තේරෙනවා නේද? ඔබට මාසික දෙකක් තියෙනවා. දැන් මේක තුළ කිසිම යවන්න බුදුරජාණන් වහන්සේ දේවල් දීමට ඉස්සෙල්ලා කියන අයතුමා කියලා දෙන්නේ. සමානයි. බුදුරජාණන් වහන්සේ දේවල් දීමට මේක පුතාට දැනගන්න කොහොමද කියලා දෙන්නේ කියලා බලන්න. අතරමඟදී කුමාරයෙක් ප්‍රතිගුණා මැරිච්ච කුකුලෝ අර පණකිතින් කුකුලන් සමාස් කරනවා. ඊට පස්සේ අර මානසික කුකුලෝ දිනකට දුන්නේ ඒවා ඉතින් සාමාවතී හොඳට රසමත් සාහිත්‍යය කියලා ගැවුවා. මාර්ගයේ ප්‍රතික්‍රියාවක් කරලා තියෙනවා නේද? ඔබ වහන්සේ කිව්වට වහම මේ කුකුල මරන්න දෙයක් අත්දැකීම කරන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වට පස්සේ කොහොමද සත්‍යය ඝාතනය කළේ කොහොමද මේ කාර්යයේ මාර්ග දෙකේදී මේ මෙහිදී සිදුවෙන කරුණකලවා පසුව සමස්ත කර්මයේ යන්නේ කතා කරන දේකට ගන්නට එදා සමාවතුන් හඳුන්වන යන දවසේ සතිය සතිය අනිත්‍යතාව සම්බෝධි කෙරෙහිදා එනිසා සතිය සාමාජික හැමෝම ගැනත් කියවා අනිත්‍යතාව මහත්යන තනාකා මහතුරු කියනත් ඔබට මහා ආකාර අදාපතක් සිදෙනවා මේක මොකක්දන්නේ උද මානවය යන මොනවද පදේම තමයි සාමාජික කර ඔබ වහන්සේට මම ගොඩාක් ආදරේ කියන මොකද තමයි කියන්නේ ඒක නිසා මමත් කියනවා කියලා හරක් කරන්නේ කියන්නේ මොන වේවා සාමාජීය නීතිවිද ඒ දීර්ඝකාලීනව තිබුණා සාමාජික විනාවක් ඒ විනාවක් තුළට විසබෝරණ ගෑම දෙන්නේ නැතුව අවස්ථාන විනාව ඇතුළට දාලා පටලවාගෙන ඒකෝදී හැර වහලා තියෙන ෂෝව. ඉතින් මේ දීර්ඝකාලීනව සාමාජීය නීතිවිද මාතෘකාව ආකාරයෙන් අර සමහර සමහරවලට කරලා මම කියන්නේ ඉතිරි කරන්නේ ආරම්භක මාතෘකාවක් තියෙනවා. මේක අරතුමාට කියන මානවාදී බලන්න ඔබට මම කියවන්නේ කියලා පොතකින්යක් දැක්කේ කියලා. ඔබට කියවන්නේ දැන් ඥාන බුදුමානෝකේ සම්බන්ධකම් තියෙන ඔබට මේ කියලා දැනුම තියෙනවා. දැන් මම මරණාසනයේ මම සැප්පේ මම හිතිය නිසා නේද ඔබ දෙන්නේ. මේ කියලා කෝපාවක් කියලා සෝමාවතී ඇතුළු සාමාවතී ඇතුළු පංච දෙනාටම දැනගන්න කියවා එක සීයෙන් ඔක්කොම ඉදලා ඒක එතුමාට හැකියාව තිබුණා එක මිනිහක් ඉස්සමම මේ 500 යන උදාහරණයක් පසා කරගෙන යන ශක්තියක් ඇති ධර්ම ශිෂ්‍යයේ බල මානසිකයක් තිබුණා ඉතින් සාමාවතී දැන් කරලා දෙන්නේ දාන කොහොම පංච දෙනා තුළින් ඒක කියලා දැන් දුන්නාට කරගෙන ඉන්නේ නැහැ දැන් අපිට සාමාන්‍යයෙන් සිහි කරන්නේ මේ රජතුමාට අපි ඔක්කොම මනසේ පටවමු කියලා. අර වෙනකොට ප්‍රකාශ කරන දැන් දෙනාට මේ මිනිස්සේ මනසේ පළවෙනි ධ්‍යානය තිබුණා. මොකද මේක කලින් නිසා දැන් නම ආයේ පළවෙනි ධ්‍යානයට සම්බන්ධයි. දුන්න අමෝරා විද්ද දුන්න ඉතරේ ආපත පැයට ගතකම අදට කැරේ. අවසානයේ විස්තරය. අර තමා සාමාජික දැනගන්න ඕන ඔබ තුමේ මම කරන්නේ මම නෙවෙයි කරන්නේ ප්‍රඥානාසී කියලා කියනවා. ඊට පස්සේ ඒකෙන් කරදමා සාමාජික මනෝවිද්‍යාවේ මේ කරගන්නකදී මොකක්ද ඊට පස්සේ මානව ප්‍රශ්න කරලා දැන් කරන්න කියන්නේ මම මේ වෙන මේ කිසිම මානසික වෙන්නේ කියලා ඒ පන්සිය දෙනා සාමරවලට පස්සේ සමාන කීවර දෙදෙනෝ අදකමානයක පිළිසකර කරන කීවා ඒක නිසා සිටින කීයේ පාපේ වශයෙන් නොයෙක් ආකාර ප්‍රතිකාම කළා වූ එන්නා දිවල්ලන ඉදිරියට කවදාහේ මෙමසොත් මොකද කරන්නේ කියලා මම අදකමානයේ කාර්යය කියන්නේ මොළු ඒ සාමාන ජීවිතකෝ ගොඩනැගෙන වශයෙන් මේ ආයතන ආකාරයට අපේ කරත් කරලා වෙන කේවා අර කාන්තේ ගුණාන ඔක්කොම දිනනවා මේ මේ කියනකට මතක බලන්න ඕන කාරණාවක් තියෙනවා. පළවෙනි පළම දුන්නේ මෙතන මරණකද කරගෙන ධ්‍යානයක් සම්බන්ධ වෙනවාගේ ජීවිතේ දේශනා කරනවා. මේදී දිනේ සිත්ති නැරෙන්නේ ඒ ධ්‍යානයේ සිටේ ප්‍රයෝජනවත් වෙන්නේ ඒ වෙනකොට එතන පිටට සෑම දෙයක්ම මාර්ග සංවාදයයි ධ්‍යානවාදයයි. හේතුව කර්මයක් එදා බලන්න තිබුණා. ඊට පෙර ආත්මික සත්‍ය විද්‍යාන මහන්සිය කියන මනසකට වැඩි තිබුණකොට මේ අය එදත් සාධ දසවරුවන සාධ අත්මහේ සිතාවස්ථාවේ මාර්ගාව මේ වගේ ජීවිත දේවා අන්තමාර්ථ. ජීවිතයේ ජීවිතයේ අනිපත වශයෙන් විද්‍යාන මහන්සිය දැක්කා ඊට පස්සේ කල්පනා කරලා රජතුමාගේ මාති ජැක්කොත් මේ වැඩේ කළා. ඒ සාමයෙන් මාත් මරණදාන සිදු වෙනවා ඒක නිසා අපි මේක නොපැමිණෙන්නටම මේ ආයතන සාමකාල බඳ දානවා කියලා පස්සේ බුදු දාන සමාසේ වටකරලා තව තවත් දර ආදී ධර්මයේ නින්ද දැම්මා. පස්සේ බුදු දාන මාසේ මේ නෑ. නමුත් ඒකට අවස්ථාවක් නැහැ එතනදී මට උනා. අප බොහෝ දෙනෙක් කතා කරනවා මේ මාර්ගවල ජීවිතන සම්බන්ධ මේ වගේ සහතර වෙනවද? මේ අය ජීවිතන සම්බන්ධ දුරසාපනයේ කියන්නේ දර්ශන මෑනුවරුන් මේ වගේ සහතර කාමකට වෙනවද කියන පොතවලට අපට විතරේ කරන්නේ. අසවර්තින කාම උපාසකන නැත්කාකේ දීපතවාතන. කර්ම විපාකෝ වනාහි කිස්කිනකටවත් වලක්වන්නට යුතුවා නෙවෙයි. උදේ ගාන මහත්සේකට පරම්පර දුන්නා අරහතන් මහත්සේලාට දෙතුන් කරන පළවෙනි ඒ කර්ම වල විපාක ශක්තිය ගෙවන්න තමයි ඕන කිසිම දෙයකින් කිසිම කුලකකින් කිසිම දෙයකින් කර්ම විපාක ශක්තියක් නැදලන්න බෑ. තරමන් දුරට අධිකරණ සමාන රෝග සම්පත්තිය නිදෙන්න. ඉතින් ඒක මානවික එලෙසින් මරණය සිද්ධ වුණා. රජකුමාර ඊට පස්සේ ආර්ය සභාවට කැඳවලා කවුරු නැරී කියන අවබෝධය ලැබී අවබෝධයක් සහවයෙන් සංඝා පිළිස්සීව සාමාවතින් මම දෙවිසික අරමුණයි අවබෝධ මන් දෙවියන් ගැලෙන්නේ කියලා බලාගෙන සිටියේ මේ කරපේක්ෂණා නම් ගන්නවා බොහොම තෑග්ගෝ ගන්න තියෙනවා බොහොම ප්‍රශංසනීය වැඩක් කළේ කියලා බොහෝට ඉස්හාස කතා කරා ඒක මානසිකව කවදාවත් මම මහා හැරෙන්නේ කරන්න පිටිපස්සට යාම පිළිගත්තා තමයි එහෙම නාමදී නෑ දැන් මේකත් එක්ක මේකට හොඳම කලකනවා වතුපකාර කරනවා සෑබෝ දෙනා නෑදේ අනිවාර්යයි ඉතින් මාගලගේ නෑදේ ඔක්කොම ළඟම දෙන්න ගුණවා මොනෑ නම් පවතමින් නාලු අපිත් නෑවෝ අපිත් නෑවෝ කියලා ඊට පස්සේ සජිත් මායේ කොහොම නෑදේ දෙන්න ලක්වා වලන පස්සේ ඇතොන්ලා අනු පොලිකරවා මේ මාගන්දිගේ ජීව කතලා ජීවිතවල ජීවිතයන් බැලුවා කේන්සේ ජීවන මස් අප අප තේසාතු දාලා සුත්තිල ඒවම හටේ ජීවිතවලලා මේ දැසවල දීලා නැහැ ඉතින් මේකේ අවස්ථාව බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා සැලකලා වික්‍රම මහත්තයා සාමාජික කීකේ පන්තියේ නියම ලෙස දීමෙන් හඳුනන ගියා පාලනමාස ඔවුන්ගේ සතිය මොකක්ද කොහෙද ඉදුණේ කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනා කරවලා ඒ පන්ති දිනාන කිසිම කෙනෙක් පුස්තකයෙන් කියන ආදමයෙන් සෝවාන් වෙච්චයයි සිටියේ. සකදාගාමී කියලා සිටියා අතර අනාගාමී කියලා. යහනාදී සෑම දෙයක්ම ඒ සිටියන්ගේ මරණය අභාග්‍ය සම්පන්නයේ සැලසෙනා සුදුසුදානමයි කියන දේශනා කරලා අර මාගේ භෝගාකාර දේශනා කරා. මෝහ සම්බන්ධ ලෝකෝ වස්තුකෝ දිට්ඨි. මෝහයෙන් බැඳ ලෝකයට මේක දෙන්නේ මහා අවිද්‍යාව සාවද්‍යයක් ආත්මයක් ඇති. බබ්බ අවගයක් ඇති. මේ අත්යේ තමයි සාමාන්‍ය ස්වභාවය. මෙන්න මේ මෝහය කියන කඩතුවාම අපේ ප්‍රඥා ඇතර බැහැලා තියෙනවා. මේ කඩතුවා අනන්නේ තෝරන ප්‍රඥා ඇතින් ඇත්ත ඇතිදීන් ලබන්න තවත් වෙනවා. එනිසා මේ මෝහයෙන් බැහැලා අපි සත්‍යයන් වශයෙන් බුද්ධයන් වශයෙන් ගත්තට හොඳ වශයෙන් ගහපත් වශයෙන් භවය වශයෙන් ගත්තට සත්‍ය වශයෙන් තියෙන්නේ පස්සතෝ නැති කියන නම් බලවත් කිසිවක් නැති බව. මේ කිසිම නැති බව වස්තු කරන්නට මේ දේශනේ යොමු වීම ඒ පිළිබඳ විවරණ එහෙට එන්නේ. විවරණ කියන්නේ ඒකට අපි සාක්ෂිය කියලා මම කියන රහතන්දයක් කියන වස්තක මේ පොණකක් සම්බ රෝපී සාක්ෂිය වශයෙන් රත්න ලැබෙන්නේ රූපස්කන්ධය නාමස්කන්ධය තමයි. අපේ රූපස්කන්ධයේ පළවෙනි මාර්ගය මේ රූපස්කන්ධයේ තුල මම කියලා මගේ කියලා ගන්නට කිසිවක් නැති බව එහෙමයි කුර්තේ කියලා ගන්නට කිසිවක් නැති බව ආත්මය කියලා ගන්නට කිසිවක් නැති බව අවබෝධ කරගන්න ඕනේ. අපි පළමුවෙන්ම අපගේ මනස හදේ ගැන කතා කරනවා මෞපසේට ඇතුළු වෙනකොට මේ රූප කොට ඇතුළු බීජය මෞපසේට කියලා කොට ඒ මානසිකලා ධ්‍යානයේ ධාතු කොටස් වල සාන්තිත්වයේ සංකලනය අපේ මේ දැන් අරකමක් හයට තියෙන රූපයේ දෙන්නේ ඒ ධාතු කොටස් අම්මාගේ සාස්ත්‍රයේ ධාතු කොටස් අපේ මේ ඒවා අන්නයයි ඒ ධාතු කොටස් ස්වර්ණයෙන් වැඩෙන්නට පටන් ගත්තේ බාහිරවත්යෙන් අප ගන්නා ලද මහ විශේෂයෙන් මුඛාවේදී මහ ගන්නා ලද ආකාරයෙන් ඒ භාවනාව දාහාර මනෝමය මගේ මනින් සත්‍යමයි ඒවත් දහස් කොට. දේවාකත්වත් මේ ශරීරය මේ කප්පේ පස්තුනේ මහත්මයේ ඉක්ුණේ වැඩිනේ මාර්ගයෙන් අපි ගත්තා වූ ආකාර දෙන්නේ. දැන් අපිට තේරෙන්න ඕනේ අපේ රූපස්කන්ධයේ පටන් ගත්තේම අන්නයන්ගේ අන්නයන්ගේ දීජවලින්. ඒ රූපස්කන්ධයේ නිරතින් නිර්මාණ නිර්මාණය වෙනින් බලනගමින් නිරතින් වැඩෙනින් යන්නේ බාහිර වශයෙන් ලැබෙන ධාතුවල. මේ බාහිර වශයෙන් ලැබෙන ධාතුවලින් නිර්මිතෝ රූපය අපේ මනසේ කංගේ එක්කයක් කොටයක් කියලා ගණන් කරන්නේ සිටින. සිටියේ කියන මනාවක් වෙනා සිටියේ කියන සංකල්පයක් වෙනවා. මේ රූප ස්කන්ධය තුළ සත්‍ය වශයෙන් ලැබෙන සත්‍යය ධර්මයට ලැබෙන්නේ නැහැ. මේ රූප පොදේ දැන් අපි මෙතන වැඩිලා වෙනවා නම් ඔක්කොම. තරකටක් වගේ පැත්තකට වීසි කරන්නට පුළුවන්. මම කියලා මගේ කියලා පෝෂණය කරලා කවලා පොලා විතරව සකස් කරලා. බොහෝ ඇලෙන කරලා පවත්තන මේ කය මෙතන වැඩිලා වෙනවා සම්පූර්ණයෙන්ම මල තුනක් වශයෙන් තරකරක් වශයෙන් සැකසෙකට දීක කරනවා. එහෙම මේක කරන කරකල හත්යක් තිබුණාද එන්නේ කෙනෙක් තිබුණාද බුද්ධලේ තිබුණාද ඒ මරණය මනෝමය කියලා කතා කරලා තියනවාද මේ සත්‍යය දැන් තේරුම් ගන්න ඕකමද රූපකදී පාන්නේ ඔබේ පවතින අර කලින් කියපු ආහාරාදී ඒ සමුනිකා මුලදී පටන් ගත්තේ අන් අයගේ පහසුවම මෙලෙසින් ගොඩනැගෙන්නේ අන් අය අන් ස්වභාව වශයෙන් ඒකක ආසංසා අන්තිමේදී පැත්තකට දී කරන්නේ තවත් සහතිකකට පොළොවන්නට ඊට පස්සේ මේ රූප මුදේ පවත්නා වූ හේතු ධාතු කොටස් බාහිර ධාතු කොටස් වලින් අත්දැක නිසා අපි නැවත ඒ බාහිර දහස් කොටස් වලට මේ රූපස්කන්ධය වාර ගන්න ඕනේ. මේ රූපයේ තියෙන නිවනට පසු ඉතින් මේ මුල්ලේ ඕජස් බලය අනුභව අරගෙන මේදී ක්‍රමයේ ජීවී දුක්ඛලෝචන පාස්සේ. වසර වසරට මේකේ පුනද පුනදට මේකේ පොළොවේ පාස්ගතිය පාස්ගතිය මේකේ. ධාතුන් නිමිති තෝනා ධාතු වචන මේක ආපසු හැරෙනවා. ඒකයි මේ ක්‍රියා යථාර්ථයේ යථාර්ථය. මේ පැත්තේ නන්දන අභිඥානද මූල සම්බන්ධව මොහොතේ දැනෙනක බබ්බරූපෝ නිත්‍ය දිනවා භවය රූපවතින් පේනවා. ආකාර වස්තනතේ හොඳන හඳරතේ ලක්ෂණයෙන් පේනවා. සත්‍ය වශයෙන් වැටෙන්නේ ධාතු ධාතුවතින්. මේ පවතින ධාතු මාත්‍ය මේ පවතින අනිත්‍යවත් වේවි. ඒකෙන් හටගත් ඒකම නිසා නැතිව ක්‍රියාවක් මේක අවබෝධ කරගන්න. මේ රූපවල තනතර හේතු ඵල දෙකක්. ඒක නිසා හටගත් හේතු නැතිවෙන්නේ නේද? අතීතයේ කරපු කුසලාක සම්මතා අපි උපාදාන කරගත් නිසා ඒ වගේම මේක මනෝමය කියලා ග්‍රහණය කරන නිසා භව සංස්කාරයේ නැති කිසිම ආකාරයක් පළ තිබුණ නිසා අතීතයේ අමරේදී යටින් තමයි යටින් මේකට අපේ සුඛිය සම්බන්ධ මේ ජාතියේ සේවනයේ නැතුව නැවත තිබුණා. මෙසේ දෙවිස් රූපේ තමයි මෙලෙසින් දැන් අවසින්නේ මම කියලා මගේ කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. මේ රූප කොටයෙන් පවතින කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. මේ රූප කොටයෙන් පවතින මොහොතේ දහස හතරක් වෙනා අනිත් කිසිවක් නෙවෙයි. එතකොට මේ ධර්ම හතර වාද භාගවතරා සමයය. යාචාජාතික පටිනි ධාතවා සමානලා පටිනි ධාතු ධාතුමත් දේවී සාසනීය සම්මන නිසුහමස්ති නිසුවත්තාති යමේ සංයතර සංසම්මප්පන්නාය උදාරකබ්බා. යම් මේකේ සමානයේ කරන්නේ පිළ පටිනි ධාතුවක් ඇතනම් වාහන ලෝකයේ යම්කි අදින්න වස්තුන්තල පතරේ භාගයක් ඇතනම් දෙකම පතරේ භාගමයි ආසිකවත් නෙවේ සාම මේකමමයි සෝහමක් කියන්නේ ලෝකෝ අවස්ථාව. ඒ මමනේ මගේ මගේ ආත්මය කියලා සමස්තනාය නම අනාගමන සමස්තනාය කාමෝතං ඇත්තේ ඉතින් දක්වා සම්පූර්ණ අපි ඒ දාර්ශනික දැනගන්න ඕනේ. මේ ලෝකපද මම කියලා මම කියලා අල්ලාගත්තේ සිතින් අපි මේකත් දැන් බලන්න ඕනේ බෙදලා. කලින් ලෝකපද මෙතන බෙදුවා නම් එහි මම නැති බව මම මම කියලා ආඥා ගන්න නැති බව අවබෝධ වෙනවා. එසේ යන නිගාමතර ධාතවතර හරියටම පරිවර්තනය කරලා නම් පරිවර්තනය වෙන ආකාරයේ දැක්කාන ඒදී ලෝකපද අපේ සිතේ නැති යන විශ්වාසයක් දක්වන්න පුළුවන් වෙනවා. මේ සිත තමයි අපි ඊළඟට කතා කරන්න සිත ගැන. සිතෙන් තමයි රූපේ පාදාන කරන්නේ මම කියලා දැනෙන්නේ කියලා මම කියන සමාධිය කියලා. මේ සිත කියන එක තරම් වෙන අපස්සතරක් වේදනාවක් සංඥාවක් සංස්කාරක් විඥානක් කියනකොට යම් කිසි සුප වේදනාවක් ඇති කර දෙන වස්තුවක් අපිට හමුනාට පස්සේ ඒක අපි දැනෙනවා දුක් වේදනාව වෙනමවත් වෙනවා ඒකත් අපට වෙනවා. වේදනාව ලැබෙන අනිත් ලක්ෂණයි අපි බලන දෘෂ්ටි කෝණය ගැන අපේ සිත තුළ පවත්නා සංඥාව ගැන තුළ අපි යම් කිසි කෙනෙක් දැකලා මේ කාමතාවක්ෂණය පිළිමේ සිදුල සංඥාවකට ගත්තොත් මේ මොහොතේ සිදුන සංඥාවකට ගත්තොත් අපට ඒකෙන් හැමීමක් ඇතිවනවා. පුරුෂයෙක් කියන්නේ හැමීමක් ඇතිවලා ගත්තොත් හැමීමක් ඇතිවනවා. ධාතු මාත්‍රයක් වශයෙන් දැකනවා. ඒ ධාතු සත්‍යබුද්ධ සංඥාවක් වහත් සංඥාවෙන් බලනවා. අරිතිය කුසුප වේදනාව දැනෙන්නේ නැහැ. ඒ කියන මොන සම්බන්ධම මොනවානේ ගැන කිසිත නිසා මේවා දකින්නේ සත්‍යයන් කුණ්‍යයන් වශයෙන් මේ දැකීම නිසා වේදනාවක් දැනකට දෙන සුඛ වේදනාවක් එදසයි දුක් වේදනාවක් එදසින් ඇති වෙනවා කියලා වේදනාවක් තියෙනවා. මේ වේදනාවක් සංඥාවක් දෙක අත්ය දැනගන්න කටයුතු කරනවා. සංඥාවක වේදනාව ඇතිවෙනවා. ඒ වේදනාව ඇති වෙන නිසා නැවතනක් සංඥාදී. මේකෙන් කුසල කුසල සංස්කාර පිටින් විචික සංස්කාර වෙන පාරය. ඒක අනුසරව අපේ අත්පන්නාකාර නිඥාන විඥාන ප්‍රතියන. මේ පිට තමයි මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ හතර තමයි අපි මුලාකලේ රූපවල නෙවෙයි. බාහිර රූපවලත් නෙවෙයි. මේ මුලාව පවතින අපේ සිත තුළ මුලාවනේ අපේ සිතේ. එහෙමනම් මුලාව ඉවත් කරගත යුත්තේ අපේ සිතේ මුලාව ඉවත් මේ යුත්තේ අපේ සිතේ. එනිසා මේ සිත මේ වේදනාවේ සම්පතද එහෙමනම් මේ සංස්පත්තියන් ආසනම් ඒ ස්කන්ධ දිවිදී යනකොට ඒ ස්කන්ධ නිරුද්ධ යනකොට ඒ ස්කන්ධ නැතිවී යනකොට ඒ ස්කන්ධ ගමනම් මගේ නම් ආත්මනම් අර නැතිවී යාම ස්කන්ධම මගේ බව ආත්ම බව සත්‍යක රූපයේ නිමිනී යනවා නිරුද්ධ වියයි. සමහරවිට මොහොත දක්වා යන වේදනාවක් තිබුණා නම් ඒ වේදනාව ඇති වෙච්ච දවස්වල මෙතන මෙතන නැහැ. මේ මොහොතවත් පලයන් සංඥාව චතුමාන අපේ ජීවිත කාලය තුළදීම ඒ සියලුම සංඥා තුනක් කරන මොකද වෙන්නේ අනිත්‍යකම කියා. අපි මේකත් පාන සංස්කාර දැනට කරගන්න මේ සංස්කාරයන් එලෙසින්ම නැති ගියා. අපට අනක සබ්දයන්ව ඇහැට රූපයක් දැකනම නාසයට කනසොන්දක් දිවට රසක් කාටත් පස්සය නැත්නම් අනකද අරමුණ කරලා යම් කිසි ඥානයක් ඇතිවෙනවා. අරමුණ පිළිදී නැවතුන ඒ විඥාන නිරුද්ධ වී ගියා. මේ පස්සේ කුසලේ පාපයක් වශයෙන් වත්නි නාමස්කන්ධයේ මෙලෙසින් නිරන්තරයෙන් අනිත්‍යයෙන් අනිත්‍ය යනකොට මෙලෙසින් නිරන්තරයෙන් නිරුද්ධත්වයට පත් වෙනකොට කවදානම් ආඥා කවදානම් පස්සේ කියන විඥාන බලනවා. ධර්මයෙන් මොකක්ද උතුරන්නේ? කියන්නේ නිරුද්ධ වෙනවා. මෙන්න මේ සත්‍යයේ අනිත්‍ය නිරෝධය යන ආකාරය අපට නානස්කන්ධයෙන් දකින්නට පුළුවන් නානස්කන්ධයෙන් පිටගෙන පස්සේ ඒකට අපට අවබෝධ වෙනවා මෙහි සත්‍යය කියලා කියන්නේ කියලා ආත්මයක් කියලා දෙයක් නෑ. මේ කියන්නේ සංකේ ක්‍රියා සමස්තයක් තමයි බව. ඒ නාම ධර්ම හේතුන් ධර්මයි ඇතිවෙන්නේ හේතුන් නැති වෙනවා. අපි තේරුම් ගන්නට ඕන රූප කොට නාම කොට හේතුඵල දෙකක් මේ දුෝණාමය කියන බව හේතුන් නැතිවෙන ප්‍රශ්නය තියෙන ඒවත් තියෙනවා ඒක හරියට තේරුම් ගන්නට බැරි නිසා තමයි අපි මේවා කියන කොටමින් තිබෙන්නේ මෝහයෙන් බැඳී තිබෙන්නේ මෝහ සම්බන්ධ ලෝකෝ බබ්බලෝ කෝලිසුදි එහෙමනම් අපි මේවා භෞතික වශයෙන් සාහසල වශයෙන් සාරණයෙන් ගන්නේ ආත්මීය වශයෙන් ග්‍රහණය කරන්නේ ඒ පස්සේ දැන් තරමට අවබෝධ වන උපදේශන ගන්න ලෝකෝ සංස්කාර කරනවා සවස් භූමියේ කායති නිකිනකදී සමස්නා කරනවාට සමස්ත කියන ධන අනුභවකාරයේ කියන මොහානුභවකාරය එන පැක්ෂින්ම ධන අනුභවකින් අපි දැකගෙන ඇස් දෙක පොතේ දෙන්න බාහිර පොතේ තිබුණා අපිට දෙන්නේ ධන අනුභවකනම් අවශ්‍ය දෙන්නේ කොහොමද කියලා අපට කියන්නේ ඒ වගේම මෝහාන්තකාරයන් අපේ හදවත් දැකලා තිබෙන නිසා අපට තියෙන මේ සංස්කාරයන්ගේ යථා ස්වરૂපයේ ඒක තියෙන්නේ පස්සෝගේ පහළට ආස්ත වශයෙන් නිත්‍ය වශයෙන් කුමියන් අවබෝධන උපදී සම්බන්ධව උපදීන්ගේ දැක්කේ සාධනයේ තිබෙනවා මොනවා උපදී කියන්නේ ආනෝපදී කියලා අපදලා කියන්නේ විශේෂ උපදී අභිසංකාර උපදී සංයෝගපදී කියලා ඒවා හතරක් තියෙනවා. කාමයන් නිසා ඒ සුඛ වේදනාව දැනීමට තියෙන අපේක්ෂාව නිසා කාම වස්තුවන අභිනන්දනය කරන විට ඒවා ආස්වාද කරන විට ඒකෙන් දැනගෙන ආස්වාදය අකීකතේ සත්‍යෝ විකායති හැම විටම පවතින ධර්මයක් වෙන්නේ. සාස්ත්‍ව ධර්මයක් වශයෙන් සදාකාලික දෙයක් ලෙස. මේ මොහොතේ සංස්කාරවලට මොහොත අපි වර අවිඥා අඳුර අපි වටහා දෙන මිනිස්සෙන්නේ කියන්නේ එලෙසි. කොයි කාමවත්කම් දෙයක් අපිට ඇතිවන්නේ දුක. ඒක මේ කාමවත්කම් දුක් ඇති කරන හේතුව දුක් සංදේශපත්ය. කාමයන් දැකීම දුක්ඛය දුක්ඛ සත්‍ය සමාවේ සිද්ධ පහළ මේ දුක දුක්ඛ සමුදය කියන දෙකම අපට දෙන්නේ මුලින්ම දෙකින් අපේ සීනාව සංස්කාර වාරකෝ වසාලෝ කියන අන්තර විසක් ආනන්දයේ තියෙන වටනා ආලෝකය අපේ හදතුල එන්නේ මොකද දැකිලා එවිට අනුගමන කරන පදාන වූ සීලය රැකීම කියන්නේ ආනන්දයෙන් දැක්වියාට පස්සේ විස්මාන මතුවක් හදලා තියෙපවතී. එම නිසා මේ අඳුර ඉඳගෙන අඳුරේ සිටින අප මේ වස්තුන් අභිනන්දනය කරනකොට ආස්වාද කරනකොට අපට මේවා අනිත්‍ය ධර්ම වශයෙන් ගැටෙනවා. සංස්ථා කරනවා. මේක දුකක් බවක් අවබෝධ වන්නේ සංස්ථා කරනකොට මොහොතේ අතුරෙන් වැටී තිබෙන සිටින නිසා. එම නිසා දුකක් බව නොතේරෙන නිසා ඒ දුක ලැබෙන්නේ හේතු බව නොදන්නා අනිත්‍යව පිළිගැන නිසා අපි සංස්කාර දුකම ප්‍රාර්ථනා කරනවා දුක් සමුදය සත්‍යයෙන් නැවත නැවත පඩනවා. මේක සංස්කාර සාගරේ මේකයි අප සිදු කළේ. සුසම ආස්කාර කළා දුක්ඛ සමුදයපත්තින කවදාවත් ජීවන කළා එනිසාම ඒ මොහොත කියලා වෙනසාන අපි දිගින් දිගටම සංස්කාරයේ ගමන් කළා දුකින් දුකටම පත් වුණා යාපී යාපීසේ ගමන් කළා මරණය අධ්‍යක්ෂා දරා විරාජිත කරපතපති ගමන් කළා බුදුරෝ අනන්තවත් පහළ වුණා නම් නිවන අතින් ඈත් වුණා නම් සත්‍ය සමීපේ මොකක් නිසාද මෙතන සංස්කාරකේ ආරතෝ අන්තරයෙන් හැකි නිසා ආනපදවල පස්සේ ඒකයි සත්පුරෝ යක්ඛාදී සාස්තුපතේ නිත්‍ය වශයෙන් දකිනවා අර්ථනා කරන්නේ මොනවාද යම් කෙනෙක් කාමයක් සමුචරේ යම් සුපාස්කාරයක් අපලන්න දෙනවා අත්ින්න ඒ සුපාස්කාරයේ අලස්සන මාත්‍රයක්වත් අනු මාත්‍රයක්වත් ඒක මාත්‍රයක්වත් දැනෙන්නේ නැහැ ඒවා සම්මත වෙනවා. නමුත් ඒ විරුද්ධ වීමේ බව විකුවත් අපි ඒ සාමාන්‍යයෙන් ලැබෙන ආස්වාදයේ ලැබීමට අපි සාකරනවා අන්තිචාරණකාරී මෙතෙන් නිත්‍යාන පොවන්නේ දුක්ඛ සංවේ සත්‍යය නැතිවීම. එමෙන්සා මේ මොහොතේ නැති නිසා අපි මහා වස්තුන් අභිනන්දනය කරමින් ඒවා තවතවත් දැක් කරගන්න. ඒවා මේ ඒවායෙන් ඇලෙනුම් දෙකෙනුම් කටයුතු කරනවා. ඒවා නිත්‍ය වශයෙන් ගන්නවා. යෝදරුවන් නිත්‍ය ධර්ම වශයෙන් ගන්නවා. මතක නිත්‍ය දේවල් වශයෙන් ගන්නවා. සමාගයේ ස්වාමෘතයන් භාගයන් නිත්‍ය ධර්ම වශයෙන් ගන්නවා. එසේ ගන්නකොට ඒවා විකුණනාමයට සක්වනට හදතුලින් නිජාලා අවදි ඇතැම් දෙනවා. පක්ෂේ මාතෘකාව නිජාලා මේ අදහස් කරන්නේ නෑ මේ අනාගාමී මූල කෙනෙකුට කාමවත් වුණේ නෑ කියලා වෙන්න පුළුවන් කියලා. මේ පංචස්කන්ධ ලෝකේ යම් කිසි ආස්වාදයක් ලැබෙනවා මේ ආස්වාදයේ ලැබෙන නිසා මේ මිනිස්සුන්ගේ ආස්වාද කරන්නේ බුදුරජාණන් වහන්සේ වාග්යන මහන්දකමකේදී වදාළ මහණෙනි මේ ලෝකස්කන්ධයේ ආස්වාදයක් තියෙනවා මේක ආස්වාදයක් නෙවෙයි කියලා නම් කියන්නේ නෑ මේක ආස්වාදයක් ආස්වාදයක් තියෙනවා ඒකේ ආස්කාරය නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ ආස්කාරය සුඛ වේදනා දුක්ඛෝ දස්සබ්බා මේ ආස්කාරයේ මේ සුඛ වේදනාව සුඛ වශයෙන් අපි අවබෝධය කරගන්නට ඕනේ. ඇත්ත වශයෙන්ම මේ ඇතිවීම දුක ඒ නිසා සංස්කාරක දුක නැතිවෙනකොට ඇතිවෙන්නේ ඒක දුක් සංදේක වෙනවා. මේ සත්‍යය මනෙන් අපි තේරුම් ගන්න ඕන. මේ කාම පරිවර්තකය ඊළඟට සාපේක්ෂව කරන්නේ. ආ ප්‍රතිචේතකදී අපේ සිතවල තියෙන ධර්ම, සිත පිළිසකන ධර්ම, අපි හතරට වැඩ කරන ධර්ම, දුකට පත් කරන ධර්ම ලංකේ මගේ මහත්කලින් මතුවේ. මේ කිලේශ ධර්ම මතුනාට පස්සේ අපිට සත්‍ය කියන්නේ ඇත්ත අපි වසා ගන්නවා සංසාර කරවලට අපව වසා ගන්න මේ ධන අඳුර තිබෙන නිසා මනසාන මේ සිහියෙන් සිදුවන ආශ්‍රය අවබෝධ කරගන්න කියනවා. ඉලෙස් හොඳ දෙයක් කියන කාරණය අපි කෙනෙක් සිහල් වෙනවා. කෙනෙක් කවදාවත් සිදුවන දැනුම් දෙන්න දෙනවා. මේ වාට අනුකූලව කටයුතු කරන්න බැරි දසාවක් වෙනවා. ඒ කෙනෙක් යන සිදුවන ආනිය ඉන්නේ දුක ඒ ආත්ම සංස්කාර කාලයේ දුක අපට අවබෝධ නොවන නිසා එනිසා මේ විදිහට වස්තුන් මේ පිළිතුරු උපදින්න බැරි කොටවත් අපි මේ සංස්කාර ලෝකයේ අනිදාන සාර්ථක වශයෙන් නිත්‍ය වශයෙන් හැමදෙයක්ම පවතින ධර්මාවේ පොතේ කනත්තේ අනත්තේ කියලා මෙන්න කර ඒ අවස්ථාවේදී මේ අවස්ථාව දැනගන්න පස්සේ කාමෝපදී ආදී අවස්ථා මේ ධර්මයන් අනිත්‍ය බව අවබෝධ වන්නේ ඒවා නිත්‍ය වශයෙන් සිදුවෙන ධර්මාවෙන් ලැබෙන්නේ ඒ හැම ඒකත් තවත් තියෙනවා අභිසංඛාරයකද අපි ඔකන් අපසාර රැස් කරන මේ ගමන් කරන්නේ අපි බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ කුසල බොහෝ හොඳ දෙයක් කෙරෙන්න දෙයක් රැස් කරන දෙයක් කිය අපි යහපතකින් සිදෙන දෙයක් කිය සත්‍ය වශයෙන්ම කුසල වලින් ඒ කාන්ත වශයෙන්ම සංස්කාරය දික්කනවා අකුසල වලින් නම් ඒ සංස්කාරය දික්කනවා නම් එදින්ම කුසල වෙන සංස්කාර වික්‍රම මේ කුසල කරන සංස්කාර නැතුව අපේ ජීවත් වෙන්නට බැහැ කුසල දක්වන්නේ නැතුව නම් මනකට බැහැ කුසල දක්වන්නේ කාකියක මේ කතාව මේ කුසල සංස්කාර නිසා මේක අසුතෝරිය කාර්යයේ සාපෘතිය වශයෙන් වැටෙනවා මේක අපි මුලාවෙන් මුලාවට පත් වෙන සංස්කාර ලෝකේ මේ මුලාව විතර දැනගෙන විස්සා සත්‍ය සංඛාරා අවිද්‍යාව මතකින් ක්‍රියා අවිද්‍යාව පසුතකින් ක්‍රියාත්මක වන නිසාම මේ කුසල ආකාරයේ සංස්කාර අපේ චිත්තවලින් ජනිතවන ආකාරය අපි අවබෝධ කරගන්න ඕනේ. වැඩකරන්නක සංදෝපදී අනුද කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පංචකය. මේ මේ ස්කන්ධයන් මේ ස්කන්ධ පහ නිසා අපි මේවා නිශ්චිත සාර්ථක වශයෙන් ගන්නවා. ඒකත් ඒ ගන්න අර කලින් කියනවා වගේ සම්සාරකාරයෝ මොහොතින් දැකලා සිටින නිසා අපේ රූපස්කන්ධයේ නිශ්චිතයක් වශයෙන් අපි ගන්නවා. මේක හැම දවසම පවතින ධර්මයක් කියලා. මොහොතින් මොහොතම මේ රූප කොට වෙනස් වෙමින් වෙනස් වෙමින් යනවා. නම් කිසියෙකුට ප්‍රඥා කරක් නැත්නම් විදර්ශනා කරන්නේ සත්‍ය වශයෙන් දැක්වේ නැත්නම් ඒ අනුරූපස්කන්ධයේ අනිත්‍ය යනවා කියන කතාව සංඥාවක් වෙන සත්‍යයට අවබෝධයක් නෙවෙයි. එනි පස්සට අවබෝධයක් නැති නිසාම රූපස්කන්ධය අපි නිත්‍ය ධර්මයක් කියලා ගන්නවා. සත්‍ය සෝධිය කාර්යයේ උත්තර ගාථාවේ සඳහන් වෙනවා. වේදනාව ඉතිසිමා කියන ධර්මයක් වශයෙන් ගන්නවා. සංඥාව සංස්කාර විඥාන කියන සිදු සංග එලෙසින්ම අපේ නිත්‍ය ධර්ම සාස්ත්‍ව ධර්ම සාස්ත්‍රාකාරක වශයෙන් පවතින ධර්ම අපේ යහපතට හොඳට කියන ධර්ම කියලා ගන්නවා. අපේ අයහපත පිණිස, අපේ දුක පිණිස, අපේ සතුට පිණිස මේ ධර්ම පවතිනයි කියලා දන්නේ නැහැ. එනිසා මේ සංග සංස්කෘතිය අපි උපාදාන කරනවා. එක්කෝ මම කියලා මගේ කියලා නැත්නම් සංහාරයෙන් නැත්නම් දිස්තියෙන් නැත්නම් ආමයි මේ සංඥා දිස්ති මහාවලන් මේ සංකප්පන්දේ උපාදාන කරගෙන අපි ලෝක හේතුන් කියලා සිතාගෙන ලෝකයේ වැඩෙන්නේ එනිසා නැවත නැවත දුකටපත් කරන්නේ නැවත නැවත ඉතිරිමයි හේතුන් මාර්ගක උද්දතවන්නේ මේ සත්‍ය අපට බලන්නට බෑ සංස්කාර කරන වානිකෝ හැම පැත්තෙම අනුර රැඳිලා අනුරෙන් හේලා அந்த காலை மூலாதாரபதீமான வதிஷ்டத்தை பிரதியான දේශනාක පාඩකතියි. අන්න දැක්කේ මානසිකාරයෙන් නේද? පදීපන්න ගලට සම්බල එක්ස් කරන්නේ නැද්ද? ඒක නිසා මේ පින්වත්කරට දැන් දෙන්න තෝරන අපි මේ අතිරේක වෙලා ඉන්නේ. ඒක නිසා පදීපන්න ගලට මොකද ආරක්ෂයක් කරන්නේ නැද්ද? ඊට එකක් නෙවෙයි, එක හතක් නෙවෙයි. ඊට හතක් සම්බන්ධ 10ක් වෙනවා කියලා අපේ හදතන තියෙන මෝහාන්ධකාරයට මෝහාන්ධකාරයේ ආරෝපණය කිරීමට ඒ ඉරවල් ඒ හඳවල් සමත් වන්නේ නැහැ. ප්‍රඥා එකක් විදර්ශනා එකක් ඇත්තටම දන්නා රසායනික ඥාන දර්ශනය අවශ්‍ය අපිට මේ අනිත්‍ය අඳුර ගැනීමට ඒ සාමාන්‍ය මුලාවන් යක්ෂ ආකාරයේ දැක ගැනීමට මෙන්න මෙන්න නිසා අපිට තියෙනවා සත්ත්වෝගිය කායති. නමුත් සත්‍ය වශයෙන් කියන්නේ මොකද්ද? පස්සෝ නැති කියන මේ අදහස නම් නැති කියන ගමන ආදෝෂනවා නැති බව පස්සතෝ කියන්නේ පස්ස වශයෙන් ඇත්තට කියන වචන පුද්ගලයාගේ සිත තුළ ඒක එක අදහසක්. ඒක මා පස්සෝ කතා කරනවා. පස්සතෝ නැති කියන ඇත්තටම බලනකොට මේ මොනවද ගන්න කියන්නේ කිසිවක් නැහැ. අපේ වේදනා සංඥා සංස්කාර විඥාන කියනවා සත්‍ය පුද්ගලිය පාස්මවලින් අරගෙන අපි මේවා උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන මේ සංස්කාරයන් එක්ක දුරට ගමන් කරමින් මේ උපාදාන කරන ස්ථැනිය. නමුත් මේ නාම ස්කන්ධය ඇසේ චිකමය නැති යන කරන්නේ එසේ නම් මුතුල කවදාවත් සාර්ථකව ඒවා දකොත් ආත්මයෙන් ඉපන් දෙකිරුවන. දැන් මේ පබ්ජාතන අපිට කරනවා. ඒ සුපදී දෙන්නේ. මෙතනට පතනවා කියන්නේ. සුපදී. අනාත්මිකයි සිතියෝනේ. මේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධය කලින් ආත්මවලින් ප්‍රඥාන යන රූපස්කන්ධ ඒ රූපස්කන්ධ ආකාරයෙන් මේ රූපස්කන්ධ උපාදාන කරමින් මානසික ග්‍රහණය කරමින් කටයුතු කරනවා. මේ රූපස්කන්ධ ඔක්කොම උපාදාන. තමයි නයි. ගැලෙන්නේ කියලා තිබුණා. දැසිතිලි බලක පණුවෙක් කියලා තිබුණා. නැත්නම් අසෝති දුකමන ප්‍රේතෙක් කියලා තිබුණා. ඒ රූපවල මානෙ මැදින්නේ කියලා අපි ආස්වාද කරගන්නවා. ඒවා එතනම දාලා මේ රූප කොට අපි මෙතන පුතේ මම කියලා මගේ කරගත්ත මෙතනම ආරයනවා මිත්‍රව මතම කටට කරනවා මේ රූප කොට මම මගේ කියලා ගන්නවා මොකද මොහොත සියලු සියලු ජීවිතේ යන රූප කොට මේ මොහොතේ යම්කා රූප තිබුණා නම් ඊළඟ මොහොතේ සම්පූර්ණයෙන්ම වෙනස් රූප කොටක් බවට පත් වෙලා පවතිනවා මේ මොහොතේ දෙකේ එකක් වෙනවා මේ මොහොතේ තියෙන රූප කොට අනිත්‍යද මොකදකට කොට නැත්නම් මේකේ මම කියලා ගන්න මොනවද හිතවන්නේ දැන් කල්පනා කරන්නේ මම මෙතන කියන ඇඟ නිර්වාණයෙන්ම කල්පනා කරන්නේ සිදුවෙනක් කියලා නිර්වාණයෙන්ම වෙනස් වෙනවා කොහොමද කියන්නේ බැරි තරම් දෙයකට මේ වගේම කෝටි කෝටි ඒවා කෝටියක් උපකලා කියන්නේ කියලා කියනවා. මේ කෝටි ඒවා කෝටියක් කියන උපකලා කරන මෙතන තියෙන ඇඟ එක්කහක් විතරක් ගන්නකොට එක්කහක් අක්ෂින් පිට රූපක ලොක්කම නිරුත් වෙලා ඉස්සරහට මේ සහසල ප්‍රතියේ වෙනස් රූප ගොඩක් නම් මේක මොනවද මම කියන අමේක ධර්මයේ තිබුණ සම්පූර්ණ කිසිවක් නෑ ඒක ධර්ම පිට ඒක තමයි ඒක ඒක වෙනවා කියන දේශනාව ඒක අවබෝධ කරගන්න සංඥා ඒක නිසා මේ සංස්කාර මේකෙත් බයිබල මේක හතර පවතින පරිවර්තන කුරුතුල ඒ ඇතුලේ නාම ධර්ම එක්ක උදේ ගන්නකොට නැතිවෙනවා නම් මේ නාම වල තුළ කවද සාර්ථක බවක්ද කවද මහත්යක්ද මම මගේ ආත්ම වශයෙන් ගන්න සුඛවත් කියන සංකෝණයම කිසි මේ ලෝකයේ සත්‍යයයි ලෝකීයපත් දැනීමේ පොදුයි. ලෝකයේ අදීවකදී සිටිනු වස්තුවකට සාධාරණයි. එවැනි සාධාරණ ස්වභාවයක් තමයි මේ ලෝකයේ සත්‍ය වශයෙන් තියෙන්නේ. සිය තෝරාසනයි පස්තුම විශ්ේ සින්නපතේ අවබෝධ කරගන්න. එතකොට නාස්ති කියන මොනවද කියන්නේ කිසිවක් ගන්න දෙයක් නෑ. මෙන්න මේ කිසිවක් දැනෙන්නේ මේ ශරීරයේ කෝටුව තුළ මේ පංචස්කන්ධයෙන් මේ නාම රූප දුක මේ අධ්‍යාත්මික බලන රූප තුළ මේ ආයතන තුළ කිසිවක් දැනෙන්නේ නැති බව අත්‍යන්ත දෙකින් හදපින් දෙමින් යන කෙනෙකුට ආත්මව පෙන්නා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකලේ අනිත් චේතනා සත්‍යය මේ කිසිවක් නැමෙද සර්ව සම්පූර්ණ ශූන්‍යය කියලා. නැති සිංහලන එකට දෙවිවත් මෙන්න මේ තාක්ෂණය කරන කරන අවබෝධ කරගෙන අන්තරසුත මුළු ජීවිතයම ජීවිතවල ජීවන මාත්‍රාව මෙදෙලින් කර අරහතල් සීතෝ මුක්තිය නැතිකෙන සංස්නාන උන්ගේ පිටතොල හස්තෝ පස්තෝ කියන්නේ දකින්න ප්‍රමත්ත වෙනද අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්මතෝ සින්නතෝ අනිත්‍ය වශයෙන් දකිනවා දුක්ඛ වශයෙන් දකිනවා අනාත්ම වශයෙන් දකිනවා ශූන්‍ය වශයෙන් දකිනවා මොනවද මේ දකින්නේ සමාධි සංකප්පන ලෝකය බාහිර සංකප්පන ලෝකය බාහිර කියලා කියන වස්තුවම මෙසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ශූන්‍ය වශයෙන් දකිනකොට ඔහුගේ සිතේ ලක්ෂිකේතනං සාපෝකින්චනං දෝෂෝකින්චනං මෝහෝකින්චනං රාගෝකින්චනං දෝෂෝකින්චනං මෝහෝකින්චනං මේ රාග දෝෂ මෝහෝකින්චනං සිතකව නැතුණා සියලු දැනීම මාත්‍රයක් දැනීම මාත්‍රය තුළ කිසිම රාගයක් කිසිම දේශයක් කිසිම මෝහයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ තුනක් අය මේ ධර්ම දේශනාව ඇසුවා ඒ ඇසීම තුළ මේ තුනක් අය අසනකාර කොටස් සමග දැනුතුණා මේ චතුර ස්කන්ධයේ පාට වශයෙන්ම මෙන්න මේ මාක්ෂිකින් කියන පස්සේ උදාකර ගැනීමට හේතු වේවා. වායෝ සංසන දෝෂෝ සංසන මෝහෝ සංසන රාගයේ සංසන දෝෂයේ සංසන මෝහයේ සංසන මේ වාද දෝෂ මෝහයන් සම්පූර්ණයෙන්ම මුදුන්කා ගැනීමද සම්පූර්ණව ප්‍රවර්තනය කිරීමද මේ ධර්ම දේශනාවේ කුසලයේ ධර්ම කරන්නේ කුසලයේ ඒකාන්ත වශයෙන් හේතුවා ඒ තුලින් පස්සතෝ නැති කියන සියල්ලම අත්හැරීලා හිතාසෝ විමුක්තෝ සිතාමයි කියන දනාත්ම ඇදේවා කියලා කී ආත්මස්වාදේ කරනවා දැන් පැයක් ගතවී ගියා. ඒ නිසා මේ දේශනාව මෙතනින් අප ඉවර කරනවා. මේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් දැන් ඒක සුදුසු කාලයයි.